කරනු ලබනවා. නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you.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 වෙන යෝගාවත පිළිසිගෙන අවසරයි. අපි පූර්ණ කාලින භාවනාවක යෙදී ගත කරන දිනක් වශයෙන් මුතිපතා පවත්වනීය ධර්ම දේශනාවේ පසුගිය දවස් කීපේ මාතෘකා කරන්න යෙදුනේ ලෝකයේ පුතුලව බහුලව පැතිරී සිටින මේ අන්ධ පු탁ජනයන්ගේ ස්වરૂපය සම්බන්ධව. ඒ පිටිබඳව කල්පනා කරනකොට යම් කිසි කෙනෙක් මේ අන්ධ පු탁ජන භාවයේ තමන්ගේ ජීවිතයේ අනුරි කාලයක් ගත කරලා ඒ පිළින් ධර්මීය පිටිබඳව හීනෙන් හෝ ආශ්‍රයෙන් හෝ යම් කිසි හඳුනා ගැනීමක් ඇති කරගෙන මේ කල්යාණ පු탁ජනයන්ගේ ඇසුරෙන් නැත්නම් ආර්ය කල්යාණ මිත්‍රයන්ගේ ඇතුලෙන් අර තමන් හිතියා වූ අන්ධ පුතග්ජන භාවයෙන් ගැලවිලා ආලෝකයක් විහාරෙට කල්යාණ භාවයක් විහාරෙට කල්යාණ පුතග්ජන භාවයක් විහාරෙට ගමන් කරනකොට නැවත නැවතත් ඒ තමන් මෙතුආකල් ගත කරපු ඒ අන්ධ පුතග්ජන ලෝකයේ විස්තර විභාග කරලා බලනකොට තව තවත් සංවේග ධන පහළ වෙනවා ඒ විතර විභාගයේ උනත් ඒ තමන්ගේ දැනුමින්ම නැත්නම් තමන්ට තියෙන වර්තමාන දැනුමින් විග්‍රහ කරනකොට ලැබෙනා වූ රැඳෙන්නා වූ සංවේගයට වඩා බොහෝම ගැඹුරක් බොහෝම සමීප ගැඹුරක් ඇති කරලා දෙනවා මේ සතාගත සම්මා සම්බුද්ධජානන් වහන්සේ මේ අන්ධ පුතග්ජන භාවය ගැන අදහස් ඉදිරිපත් කරනකොට ඒ මොකද සියල්ල දකිමින් සියල්ල දනිමින් සාධවන්‍යතා ඥානයෙන් ඒ තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දිහාට හැරෙන ධර්මයේ දිහාට නැමෙන ශාසනයක් විනයක් ධර්මයක් හොය නැත්තන්ට මේ කර්ම විග්‍රහ කරන නිසා එතන පූර්ණ ප්‍රඥාවකොත් එතන පූර්ණ අනුකම්පාවකොත් පවතිනවා ඒ නිසා ඒ පහල ගමන් කර නැත්තන්ට මේ තථාගත වචනේ නැවත නැවත සිහිපත් කරගන්නකොට අපි යම් කාලයක් මේ ජීවිතයේ හෝ යම් කාලයක් මේ භවයේ හෝ මේ අන්ධ පුතග්ජන භාවයේ ගත කරා එහි මෙන්න මෙවැනි භයානක තත්වයක් පැවතුණා ඒ නිසා අපි මේ වෙනකොට ඒන් ගැලවීමේ ප්‍රයත්නයක ගැලවීමේ උත්සාහයක යෙදලා තියෙනවා ඒ නමුත් ඒ ආස්වාද කරපු ඒ අන්ධ පුතග්ජන භාවය ගැන කල්පනා කරනකොට අපිට ලොකු ශ්‍රද්ධාවක් ඒ වාගේම කුසල ඡන්දයක් පහළ වෙනවා හැකි ඉක්මනින් අප ළඟ දැනටත් පවතිනවා නම් ඒ අන්ධ පුතක් යන භාවයේ ඉතුරු ගති ලක්ෂණ ඒවා දුරු කරලා වහවහ මේ කල්යාණ පුතක් යන භාවයේ එහෙම නැත්නම් ආර්ය භාවයේ ඒ අන්ධ පුතක් යන ලෝකයේ බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට ඉදිරිපත් කළ කරුණ අනුව බලනවා නම් පළවෙනිම ලකුණ තමයි අපි දැකගත්තේ මේ කෙලෙස් වඩන ගතිය. කෙලෙස් වගුරුවන ගතිය. පුතග්ජන ලෝකයම කරන්නේ විවිධ ආකාර වලින් කෙලෙස් වගුරුවන කම. වඩන ගතිය. මේ නිසා එක එක්කෙනෙක් කෙලෙස් අතින් විවිධයි. සුතුල භාවයට යනවා විවිධ විශේෂ භාවයට යනවා. විසම වෙලා තියෙනවා ලෝකය මේ එක එක්කෙනෙක් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කෙලෙස් වඩන නිසා. මේ තමයි අන්ධ පුතර්ජන භාවයේ අන්ධ පුතර්ජන ලෝකයේ එක ලක්ෂණ. දෙක තමයි අන්ධ පුතර්ජනය නැත්නම් අන්ධ පුතර්ජන ලෝකය මේ සක්කාය දිට්ඨිය විවිධාංග කරනවා. ඒ අනිත්‍යනත් අන්ධ බව දන්නවා සමහර විටක. පුතර්ජන භාවය දන්නවා. නමුත් එයාට මම සම නැහැ. මගේ මමකම අහංකාර මමංකාරය විශේෂයි. විවිධයි. කියලා අර කෙලස් වගුරුවන විවිධ කරන ස්වરૂපේ මතම අන්ද පුත්තජනංග කියන තව ලකුණක් මතු කරනවා තථාගත ඥානියට සක්කාය දිට්ඨිය මේ මම මේ අනිත් කායට වැඩි එක උසස් එක පහත් එක විශේෂයි මොනම ක්‍රමයකින් හරි විශේෂයි මේ විදිහට මේ මම ආයනය විශේෂ කරන එක විවිධාංගීකරණය කරන එක අන්ද පුත්තජන ලෝකයේ එකිනෙකා පරයක් එක්කෙනෙක් තව කෙනෙක් මැඩලමින් මේ தත්ත්වය පවතිනවා. තුන්වෙනි ලක්ෂණ අපි මත කරගත්තේ මේ අන්ධ පෘථග්ජනයෝ පුතු සත්තානා පුතු සත්තාරාණ මුඛාවලෝකයක් ලෝකේත් තී කියලා බොහෝ සාස්තුන් වහන්සේලාගේ පිටුපස්ස යන ගතියක් තියෙනවා. එක සාස්තුන් වහන්සේ නමක් එක ගුරුවරයෙක් එක කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරමින් දිනුවකට අභිවෘද්ධියකට ඉදිරියට යන්න බලන වෙනුවට මේ කල්යාණ මිත්‍යයන් ක්‍රම ස්ථානේ ගුරුවරු සාස්තුවරු නිතර මාරු කරමින් මේ අභිරමණයක් කරනවා. අර වැස්ස වෙලාවට කුරුල්ලා අත්ෙන් අත යාඹන්න වගේ මේ කල්යාණ පුතක් ජන මේ විදිහට දෙමී නැහින ගතියක් තියෙනවා. මේක පිළිබඳව අපි පහුගිය වාරයේ දෙක තුනක් කාලය ගත විස්තර කරගන්නට මොකද මේක අපි මේ සෑම සියලු කෙනෙක්ම යම් කිසි කාලයක යම් කිසි තරමකට කරපු දෙයක්. යම් තාක් අපි ළඟ පුතුත්ජන ගති නැත්නම් කෙලෙස් ජය ගන්නා ස්වරූප තියනවාද ඒ තියෙන තාක්කල් තවමත් මේ ලකුණු මත වෙනවා. ඒ නිසා අපි මේක විස්තර සහිතව බලනවා කියලා කියන්නේ අපි මේ තාක්කල් ගත කළ ජීවිතය පිළිබඳ අවලෝකනයක් කිරීම ඒ වගේම ඉදිරියට අපි ගත යුතු තීන්දුව පිළිබඳව නිශ්චිත භාවයක්. ප්‍රතිඵල එළවෙන සුළු තීන්දුවකට එළඹෙන්න පුළුවන් ස්වරූපයකට පත් කිරීමට උපකාරයක් කිරීම. මේ විදිහට සාතුන් වහන්සේ නමකගේ අනුගමනය බලාපොරොත්තු වීම මූල බලන ගතිය නැතුව නම් බෑ. යථාභූත ඥානාය සත්ත පරියේති තබ්බෝ. යන්තිති කෙනෙකුට මේ ලෝකේ මේ අන්ධ පුතග්ජන භාවයේ ගත කරන අනන්ත අප්‍රමාණ සත්ව සංඛ්‍යාවෙන් මිනිස්යාට ඥානය යම් කිසි සංදිස්ථානයකට පැමිණිච්චි සතෙක් තමයි මිනිස්යා කියලා කියන්නේ සිතන් ස්වරූපයක් නෙමෙයි අපාගත ස්වරූපයක් പ്രേත ස්වරූපයක් යක්ෂ ස්වරූපයක් නෙමෙයි ඒ වාගේම දේව බ්‍රහ්ම ස්වරූපයක් නෙමෙයි හොඳට ජීවිතේ දුක සැප සමබර වෙලා තියෙනවා කල්පනා කරන්න පුළුවන් විවේකයක් අවශ්‍ය නම් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා අන්න එවැනි මිනිසයා මට මේ ලෝකේ හැටි දැනගන්න ඕනේ. මට මේ මම කියන්නේ කවුද කියලා දැනගන්න ඕනේ. මේ ලෝකේ ඊතර වීමක් දැනගන්න ඕනේ කියලා. ඇත්ත ඇති හැටියෙන් දැක ගන්න බලාපොරොත්තු වෙනවා නම් බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා එහෙව් කෙනා ඒකාන්තයෙන්ම සාස්තුන් කෙනෙක් හොයා ගන්න ඕනේ. යථාභූත ඥාන දර්ශනේ කවමදාකවත් කල්පනා කරලා ගන්න බෑ. හිතලා ගන්න බෑ. අහුම්කම් දීලා ගන්න බෑ. ඒකට සාස්තුන් වහන්සේ කෙනෙක් හොයාගන්න ඕනේ. ඒ නිසා මේ සාස්තුන් සොයන ගැටි අවශ්‍යයි. නමුත් මේ පුත්‍ජඥය කරන්නේ එක සාස්තුන් වහන්සේ නමක් තීන්දුව කරලා නිශ්චිත වශයෙන් අනුගමනය කරනවා නෙමෙයි. එක එකන එක එකන දවසින් දවසට මාරු කරන ගැතිය තියෙනවා. මේ නිසා පුත්‍ජඥයන් බොහොම අතරන බොහොම තරණයක් තරණක් නැති පිහිටක් නැති පිටසක් පාඩපත් වෙලා තියෙනවා. ඒ මොකද තවත් සමහර ඇත්තෝ තමන් සාස්තුන් වහන්සේලා කියාගෙන තමත් කල්යාණ මිත්‍රෙක් කියලා කියාගෙන මටත් ගැඹුරක් වැටහෙනවා කියලා කියාගෙන අර අන්ධභාවයේ අඳුවේ අතගාන පු탁ඥයන්ට ආලෝකේ දක්වන්න මාර්ගයේ දක්වන්න පෙළ දක්වන්න ගුණයක් දක්වන්න ඉදිරිපත් කරන මහා කරුණාවක් පෙන්වාගෙන ඒ වගේම මහා ප්‍රඥාවන්ත කතා ස්වරූප ඉදිරිපත් කරගෙන මේ නිසා අන්ධ පු탁ඥ ලෝකය දවසින් දවස දවසින් දවස සංකීර්ණ භාවයකට සංකර භාවයට පත් වෙනවා. ඒ නිසා පුතග්ජනයාගේ தত্ত্বය කෙලෙසෙනවා. දවසින් දවස දවසින් දවස පාදනමක් නිත්‍යක් නැති කරා වැටෙන, දි รา වැටෙන පහතට පිරිහෙන ස්වරූපයකට පත් වෙනවා. මේකේ කලෙලියක් ගොනුවක් ලබා ගන්න බැරි தත්ත්වයක් තියෙනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ කල්යාණ මිත්‍රයන් දැකීම කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් මේ අන්ධ පෘථග්ජනයන්ට මේ පිළිබඳව සාහන් නිලියක් වැටෙන්න ඕනේ. නොනවතුනොත් අර ප්‍රෝඩාකාරයෝ වංචාකාරයෝ අර අන්ධ පෘථග්ජනයන් රවටෙන්නේ සඵල දේවල් සඵල ධර්ම ඉදිරිපත් කරමින් අද තීන්දුවක් කරගන්න බැරි අසරණව පවතින අන්ධ පෘථග්ජන ලෝකේ කලබලයි. ඉතින් මේ නිසා අපි එදා ඉදිරිපත් කරගත්තා මේ චේතපති ගාමේ පිටු කාලාම කුමාරවරු බුදුචානන් වහන්සේට මේ චෝදනාව කරනවා. චෝදනාව කරනකොට බුදුරජාණන් වහන්සේ ඒක ඒකාන්ත සාධාරණ චෝදනාවක් විදිහට පිළි අරගෙන මතක් කරලා දෙනවා මෙන්න මේ මේ මේ කාරණා අනුව තීන්දුවට එන්න ඕනේ. එහෙම තීන්දුවට එන්නේ නැතුව යම් කිසි දෙයක් කුසල් නම් යම් කිසි දෙයක් නිර්වද්‍ය නම් පඬිතුයන් විසින් හොඳයයි නම් සම්මත කරන ලද්දක් නම් තමන්ගේ හිත සුව පිණිස වෙනවා නම් ඒක තමන්ට තේරෙයි. අන්න ඒක කරලා බලන්න. කියලා සාමාන්‍ය මූල ධර්මයේ පෙන්නනවා මේ කාලාම නිගම වාසීන්ට හේතුපුත්‍ර නිගම වාසීන් කාලාම පුත්‍ර ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අත්ංගයෙන් විශේෂයෙන් කලකල මතක් කරලා දෙනවා මේ රාගය කෙලෙස් තුනට පිටනවාද මේ කෙලෙස් තුනට පිටනවාද වැරදි මිස පිටනවාද හොඳ පිළිස පිටනවාද ප්‍රඥාවන්තෙන් පඬිතුන් විසින් ගරු කරනවාද නිගරු කරනවාද තමන්ගේ හිත පිණිස පවතිනවද නොහිත පිණිස පවතිනවද කියලා මේ රාග දෝෂ මෝහ ආදී මේ විශාල තද අන්ධකාර පු탁ජන ලෝකයේ පු탁ජනයන් විසින් පු탁ජනයන් මැඩලන මේ කෙලෙස් වලින් ඈත්මයක් කරලා මේ කෙලෙස් නැති භාවය වැරදි නැති භාවය පඬිතන් විසින් හොඳයි කියන පිළිබඳ ස්වરૂපය තමන්ගේ හිත පිණිස පවතින තත්වය කියලා කරුණු හතරක් මතු කරලා දෙනවා මේක අපි එදා තේරුම් ගත්තේ හොඳ නරක දෙක තේරුම් ගන්නට හොඳ නරක දෙක පටලවාගත්ත පිළිසකට තේරුම් කරගත්ත කෙනෙක් විසින් දීප උපදේශය. ඉතින් මේ මේ වගේ තැනකට එකතු වෙලා මේ වගේ අපි සාකච්ඡා කරනකොට අපිට මෙතනදී පැහැදිලි වෙනවා මේ පිළිසෙ එහෙම හොඳ නරක දෙක කොහොමද මේ ඒකද මේකද කියලා තේරුම් කරගන්න බැරි තරම් පටලැවිල්ලක් නැහැ. බොහෝ විට එහෙම නැත්නම් වැඩි හරියක් බලනකොට හොඳ නරක දෙක තේරුම් අරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒකයි අපිට මේ වගේ අද විදේකයක් ලැබිලා නිෂ්කලංකේ මේ ධර්ම දේශනාවක් අහන්න ධර්ම සාකච්ඡාවක් කරන්න විවේක ලැබෙනවා. කවදාහක්වත් නැත්නම් එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නමුත් මේ කටයුත්ත කරගෙන යනකොට තවමත් අපිට ගැටලු මත වෙනවා ප්‍රශ්න මත වෙනවා සමහර විටක තවමත් හිතෙනවා අපි හිතපු තත්ත්වයටත් වැඩිය දැන් පැටලීලා නේද? හිතපු තත්ත්වයටත් වැඩිය දැන් දුකටපත් වෙලා නේද? හිතපු තත්ත්වයටත් වැඩිය දැන් අවුලක් තියෙනවා නේද කියන ධර්මත අපේ මේ ආධ්‍යාත්මික ගමනේ මේ යෝගාවචර ජීවිතය මේ භාවනාව භාවනා හිත වල්මත් කරනවා. ඒ කියන්නේ මේ වාගේ හොඳ නරක දෙක තේරුම් අරගෙන විශාල කැපකිරීමක් කරලා තමන්ගේ ඒ ගමන් පිටත් වෙච්ච නැත්නම් ගමනේ මැද ගමන් කරමින් සිටින පිරිසට පවා අන්න අර පෘථග්ජනයා අන්ධ පෘථග්ජනයා මූණ දෙන ප්‍රශ්නයේ කොටසකට මුහුණ දෙන්න වෙනවා. ඇත්ත වශයෙන්ම අපි මේ ගමන් කරන්නේ නියම ධර්මයක් දිගේද නියම විනයක් දිගේද මේකද නියම සත්‍ය සාසනය කියලා අර හොඳ නරක දෙක වෙන් කරගත්ත කෙනාට මේ හොඳ තුලින් වඩා හොඳ වඩා කෙටි වඩා නිර්වතිය වඩා එකලස් මාර්ගය හොයන්න තිබෙනවා. පළවෙනි උපදේශයේ බුදුජාණන් වහන්සේ දෙන්නේ හොඳ නරක දෙක නොදන්න දෙක පැටලිලා ගත කරන පිටක. ඒ පිටේ උනත් තමන්ට තමන් රවටගන්න කෙනෙක් නම් අනුන් රවටන කෙනෙකුට නම් ඒ බුද්ධෝපදේශය ගැළපෙන්නේ නැහැ රසවත් වෙන්නේ නැහැ ක්‍රියාත්මක කරන්නත් බැහැ. ඒ ගැන අපට කතාවාද ඇතේ. යන්න පිට කෙනෙක් එහෙම වංචාවකින් තොරව ඒ උපදේශයේ පිළිඅරගෙන මේ වාගේ පිළිසිදු ජීවන රටාවක් තෝරාගත්තට පස්සේ නමුත් තවදුරටත් අර උපදේශේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට එහාට ඊට වඩා සියුම් ඊට වඩා ගැඹුරු ඊට වඩා එකලසක් ඇති යොමුවක් ගොනුවක් ඇති කර දෙන උපදේශ අවශ්‍යයි. අන්න ඒ නිසා තමයි අපි එදා මතු කරගත්තේ මේ අංගුත්තර නිකායේ පත්තක නිපාතේ පවතින සත්තු සාසන සූත්‍රය. මේක බුදුජාන වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඒ වෙනත් වෙන ප්‍රශ්නයක් අදියේ කෙනෙකුට අත දෙනවා. පාර දෙන්නලා දෙනවා කොහොමද මේක නියමමේ සාස්තුන් වහන්සේගේ සාසනයේද මේක නියමමේ ධර්මයේද නියම විනයද කියලා වෙන් කරගන්න. ඒ සූත්‍රේ නිදාන වශයෙන් කියන සඳහන් වෙන්නේ උපාලි ස්වාමීන් වහන්සේ තථාගත බුදු පියාණන් වහන්සේ සමීපයටපත් වෙලා මතක් කරනවා අවතරයි ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේගේ පණිවිඩය බුදු පණිවිඩය නැත්නම් බුද්ධ ශාසනය මට කෙලින් පිටිය මතක් කර දෙන්න මම ඒක අරගෙන ඒ පණිවිඩය අරගෙන එකලාව නිසංසල තැනකට ගිහිල්ලා අප්‍රමාදීව කෙලස්තාවන පෙර වැරැළිව වැරැතිව මම මේ බුද්ධ ශාසනය වඩන්නම්. ඒ නිසා අනුකම්ප කරලා මට ඔබ වහන්සේගේ පණිවිඩය කෙටි කරලා පිටු කරලා දෙන්න. ඒ කියන්නේ ඔබ වහන්සේ කියනවා නම් හොඳ නරක දෙකෙන් නරක අතාරින්න කියලා මම මේක කරලා දැන් ඉන්නේ. ඒ වෙනසම මම ඔබ වහන්සේගේ සරණ පතනවා. සුදු ධම්ම සංඝ සරණ පතන සරණ කිය බෞද්ධෙක් වෙලා. නමුත් මගේ වැඩේ සම්පූර්ණ වෙන්න නම් මට තේරෙනවා මම එකලස් <clears throat> එකතෙන් වෙන්න ඕන නැත්නම් තනි වෙන්න ඕන අප්‍රමාදී වෙන්න ඕන ඒ වාගේම කෙලෙස් තවන වීර්ය ඇතුව පහතබු දුක් කරදර කංකටොළු ඇතුව වීර්ය කරන්න. වීර්ය කරන්නන් ස්වාමීන් වහන්සේ මට දෙකීම ඔබ වහන්සේගේ පණිවිඩය මතක් කළා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ පිළිපිරීමක් කරනවා මෙන්න මේ අපි වාරි පිළිපිරීම. ඒ කියන්නේ හොඳ නරක දෙක තේරුම් ගත්ත පිළිසකට හොඳින් වඩා හොඳ තේරුම් ගැනීම සඳහා උපමාන ඉදිරියේ සබාගත හැකි ආදත්ත කියනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන උපාලි ස්වාමීන් වහන්සේට යංකෝ යේකෝ තුං උපාලි ධම්මෝ ඥානියාති ඉමේ ධම්මා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඒකාන්තේන පාළි ධාරියාති මේසෝ ධම්මෝ මේසෝ විනයෝ මේක මේකං සතුතාය එහෙනම් උපාලි යන්ම ධර්මයක් ආශ්‍රය කරනකොට යන්ම ධර්මයක් සේවනය කරනකොට ඔබට වැටහෙනවා නම් නැත්නම් ප්‍රකට වෙනවා නම් මේ ධර්මයේ ඒකාන්තයෙන් නිත්‍යතාව පිණිස පිළිගන්නේ නැහැ. මේ ධර්මය විරාගය පිණිස පිළිගන්නේ නැහැ. නිරෝධය පිණිස පිළිගන්නේ නැහැ. උපසමාය පිණිස පිළිගන්නේ නැහැ. අභිඥාය පිණිස පිළිගන්නේ නැහැ. සම්බෝධිය පිණිස පිළිගන්නේ නැහැ. නිවන පිණිස පිළිගන්නේ නැහැ කියලා කරගෙන යනකොට තමයි වැටෙනවනේ ඒකාන්තයෙන්ම පාළි. හිතේ තියාගන්න මේක බුද්ධ ධර්ම වෙන්න බෑ. මේක බුද්ධ විනය වෙන්න බෑ. මේක බුද්ධ ශාසනය වෙන්න බෑ. ඒ නිසා යම් ධර්මයක් ආශ්‍රය කරනකොට කරනකොට තමයි වෙනදා නොතිබිච්ච ප්‍රමාණයට නිබ්බිදා පහළ වෙලා එන්නේ නැතිනම් විරාගය පහළ වෙලා එන්නේ නැතිනම් නිරෝධය පහළ වෙලා ඉන්නේ නැතිනම් මේ ධර්ම තුන විශේෂයි ආධුනිකයි. එහෙනම් තේරුම් අරගන්න මේකෙන් වගතුවක් වෙන්නේ. මේකෙන් තමන්ගේ தත්ත්වය උසස් වෙන්නේ නැහැ. මේකෙන් තමන්ගේ தත්ත්වය දවසින් දවස ආර්ය භාවයට උත්තර භාවයට පත් කරන්නේ නැහැ. ඒකාන්තේම උපාදි මේක බුද්ධ සාධනයක් වෙන්න බෑ. මේක බුද්ධ විනයක් වෙන්න බෑ. මේක වෙන්න බෑ බුද්ධ ජානන් වහන්සේ එදා හෝ මඳුලදී සාක්ෂාත් කරලා දෙලෝ හිත පිණිස දේශනා කරපු මෛත්‍රී කරුණාවෙන් ප්‍රඥාවෙන් දේශනා කරපු ධර්මයෙන් එක වෙන්න බෑ. ඒක නිසා උපාලි තේරුම් අරගන්න යන්න ධර්මයක්. ඔබට වැටහෙනවනම් මේ ධර්මයේ ආශ්‍රය කරනකොට මේ ධර්මයේ සේවනය කරනකොට ඒ ධර්මයේ නිබ්බිදාව පිණිස තීකරනවා. විරාගය පිණිස තීකරනවා. නිරෝධය පිණිස තීකරනවා. උපසමාය පිණිස පිහිටනවා අභිඤ්ඤා පිණිස පිහිටනවා සම්බෝධිය පිණිස පිහිටනවා නිවන පිණිස පිහිටනවයි කියලා ඔබටම වැටහෙනවා නම් අන්න එදාට තේරුම් අරගන්න එහෙ උදාහරණයක් නම් ඒකාන්තයෙන්ම සත්‍යාස්තුන් වහන්සේගේ ධර්ම වෙන්න පුළුවන්. සාස්තුන් වහන්සේ කියන විනය වෙන්න පුළුවන්. සාස්තුන් වහන්සේගේ දීප පණිවිඩය වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශාසනය, ධර්මය, විනය හඳුන්වලා දීමේ පළවෙනිම ලක්ෂණය. නැත්නම් පළවෙනිම මුනත දෙන්නලා දෙන්නේ නිදිලා. නිවේ ආස්වාදයක් නැත් කරන්න බැරි කම. නමුත් බාහිර සාසනේ ලංකාවේ හෝ වේවා ලෝක සාසනේ හෝ වේවා අද අනිකුත් සාසන සමයාන්තරවල කටයුතු කරන විදිහට තමන් අනුගමනය කරන බොහෝ ශ්‍රාවකයන් බොහෝ ශිෂ්‍යයන් වැඩි කර ගැනීම සඳහා අද ගුරුවරු සාස්තුවරු එහෙම නැත්නම් කල්යාණ මිත්‍යයන් වශයෙන් දෙනී පිට ගන්න මිත්‍ර ප්‍රතිරූපකයෝ තම තමන්ගේ ඒ ඒ ධර්ම ඒ ඒ ක්‍රම ආස්වාස ආත්ම භාවන කිරීමේ උදව් උපකාර කර ගැනීම කොච්චරනම් රසාස්වාදයේ දිනු කර ගන්න පුළුවන්ද කොච්චරනම් හැඟුම් කුපිත කර ගන්න පුළුවන්ද මේ මේ දේවල් ලබා ගන්න පුළුවන් මේ මේ දේවල් ලබා ගන්න පුළුවන් කියලා ඒ තමන්ගේ ක්‍රම පිළිබඳව කරන ප්‍රචාර දිහා බලනකොට බොහෝම ප්‍රකටයි. ඒ වගේ තියෙන්නේ නීතුවේදී නෙවෙයි. විඳ සුඛාස්වාදය, රසාස්වාදය, රසකාමී ස්වરૂපය. මේ රසකාමී ස්වરૂපයෙන් උත්සාහ කරන්නේ අප ඔබලට නීතුවේදී උගන්වන්න විරාගය උගන්වන්න, නිරෝධය උගන්වන්න, උපසමය, අභිඥාව, සම්බෝධිය, නිවන උගන්වන්නම් කියලා කියනකොට ඒ නිසා මොලේ ඇතිවස්සන්ට අර කලින් හොඳ නරක දෙක තේරුම් ගන්නට මෙච්චර කැපකිරීමක් කරපු කෙනාට බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම මධ්‍යස්ථව තේරුම් බේරුම් කරගන්න පුළුවන් ධර්මයක තියෙන මගේ ධර්මය කියලා කියනවනම් සාසුන් වහන්සේගේ ධර්මය සාසුන් වහන්සේගේ විනය කියලා කියනවනම් සාසුන් වහන්සේගේ සාසන පණිවිඩය කියලා කියනවනම් මොනතේ නිදේදී ඇති ඒක නෑ වරගතිය. ඒක නෑ ආස්වාද ජනක ගතිය. රසලෝලී ගතිය. රසකාමී ගතියක් ඇති වෙනවා. ඒ නිසා ඒ තමන්ගේ නිවනක් වගේ තා ගැඹුරු දෙයක් බලාපොරොත්තු වෙන කෙනා සාතු වාසර දොස් කියන්න එපා. ලෝකේ රවට්ටන්න ඉදිරිපත් වෙච්ච මිත්‍ර ප්‍රතිරූප ඡාන දොස් කියන්න එපා. ඒ තමයි අන්ධ පුතග්ජන ලෝකේ ඇති. ඒක තමන් අහලා තමන් කල්පනා කරලා තේරුම් අරගෙන තියෙනවනම් යම් කටයුත්තක් කරනකොට යම් ධර්මයක් ආශ්‍රය කරනකොට යම් කෙනෙක් ආශ්‍රය කරනකොට ඒ තමන්ගේ තිබුණු රසාස්වාදය එහෙම නැත්නම් හඳුන් කුපිත කරන gati රස ලෝලී ස්වරූපය අදියලා ගිහිල්ලා නිර්වේගයක් විරාගයක් නිරෝධයක් පහළ වෙනවනේ මේ පිටිනේ විශේෂ ඥානයක් තියෙනවා මුදීවත් වෙන්න ඕනේ. මෙන්න මේක ඒකාන්තයෙන්ම වැඩි වැඩියෙන් අතුරු කරන්ට අතුරු කරන්ට පුද්ගලයා උසස් ත්‍ත්වයකට පත් කරනවා. ආධිවර්ජයකට ගෙනියනවා. ආර්ය භාවයකට උත්තම භාවයකට පත් කරන්න පුළුවන්. එහෙම නැතුව බොහෝ දෙනා අන්ධ පුතග්ජන ලෝකයේ අන්ධකාරව නැත්තම් අන්ධ પરම්පරාවේ ගමන් කරන විදිහට මේ ඇහැ පිනවීම කන පිනවීම නාසය දිව ශරීරයේ හිත පිනවීමේ මාර්ගයක් වෙනහැර පාමින් ගෙනහැර පාන මූලකත් ඉදිරිපත් කරමින් යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් නිදිදාවක් විරාගයක් නිරෝධයක් ඉතින් බුදුහාමුදුරන්ගේ සත්‍යඥා ඥාන ඕනේ දුනු වේස්කනේ ඕනම කෙනෙකුට වැටෙනවා මේක වෙන්න බෑ මේක පිළිබඳව අද ලෝකයේ බොහෝ දෙනා කරන මේ ආගම් ප්‍රචාරය බුද්ධ ධර්මයක් ඇතුළේ. තේරවාදයක් ඇතුළේ. කරගෙන යන වැඩ පිළිවෙල දිහා මධ්‍යස්ථව බලන නැත්නම් බොහෝම ප්‍රකටයි. අපි පැණිහැලියක් ඉදිරියේ කියලා මේ පැණිහැලියට රුක්තියත්ෝ එක්වා මම ඒ අත්ෝ විමුක්තියට ගෙන යන්නම් මම ඒ අත්ෝ නිබ්බිදාකට සම්බෝධියකට ගෙන යන්නම් කිව්වොත් ඒකට ඉක්මනට එන්නේ අබලිය තමයි ඒ වාගේ යම් කිසි කෙනෙක් පාරට බහලා එහෙම නැත්නම් ජනමාධ්‍යයට දැකගෙන ප්‍රකාශ කරනවා නම් මා ළඟට එන්ට ආපුහම මම ආස්වාදයේ ගෙනත් දෙන්නම්. රසලෝලීකම මේ ජීවිතේ රස විඳින හැටි ආස්වාද කරන හැටි ඒ තුලින් අපිට පුළුවන් මේ පසුපස්ස දක්වන අර උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය කියන දේවලුත් කරගන්න පුළුවන් කියලා ඉන්නේ බෑ. ඒකද ධර්ම විනය කියලා කියන්න බෑ. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ ධර්ම විනය යම් තැනක ඉස්මතු වෙනවා නම් මතු වෙනවා නම් ප්‍රකාශ භාවයටපත් වෙනවා නම් දියුණු වෙනවා නම් වැඩෙනවා නම් නිබ්බිදාව ඉතර භාවනා කරන යෝගාවචරයන්ට මේ කාරණා බොහෝම සමීපව අත්දකින්න පුළුවන් අත්දකින්නකොට උනා Taman කලින් බණ අහලා තියෙනවනම් ඒක කලින් කල්පනා කරලා තියෙනවනම් අන්න ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් එහෙම නැත්නම් මේ වගේ ධර්මයක් මේකයි බුද්ධ ශාසනය මේකයි බුද්ධ විනය මේකයි බුද්ධ ධර්මය කියලා තේරුම් ගන්න නැති වුණොත් කොච්චර අපි හොඳ නරක දෙක තේරුම් අරගෙන තිබුණත් කොච්චර අපි මේ නිබ්බිදාව නැත්නම් නිවන සම්බෝධිය ප්‍රාර්ථනා කළත් මේ මූලික වටිනාකමක් වශයෙන් ඉස්සල්ලාම මතුවෙන නිබ්බිදාව මතුවෙනකොට ඒකටවත් මූණ දී ගන්න බැරි නම් ඉතින් අමාරුයි උපත්පත්යකට පත් වෙන්න. ඉතින් අමාරුයි උත්තම භාවයකට ආර්ය භාවයකට පත් වෙන්න. ඒ මොකද තාමත් පවතින්නේ මේ ආසාව. මේ කය පිනවීම ඇහන ඇහ ඇහ කන දිව නාසය පිනවීමේ ආසාව. එහෙමනම් මතක තියාගන්න ඕනේ අපි වගේ අත්තන්ට මේ බුද්ධ ශාසනය කැප නැහැ, උරුම නැහැ කරන්න බෑ. ඒ නිසා හොඳට බණ අහලා තියෙන්න ඕනේ. හොඳට කල්පනා කරලා තියෙන්න ඕනේ. භාවනා කරන්න යනකොට ඕනෙම සමථ යෝගාවචරයකට හෝ වේවා, විපස්සනා වඩන යෝගාවචරයකට හෝ වේවා මේ කායන ප්‍රශ්නාව නැත්නම් කායත සම්බන්ධ කරලා මොකක් හරි අරමුණක් වෙනවා. සමත යෝගාවචරයකට නම් ආනාපාන ගත්තොත් නම් හුස්ම රැල්ල කොහොම සමීප බවක් වැඩිනේ නැත්නම් බුද්ධානුස්සති භාවනාව බුදුචානන් වහන්සේගේ ගුණ කඳ ඒ වෙනත මෛත්‍රී භාවනාව සත්ත්ව ලෝකේ ඒ වෙනත පිළිකුල් භාවනාව ඒ වෙනත මරණ සතිය ආදී නැත්නම් දෙතිස් කුණතේ මොනම ක්‍රමයකට හෝ අරමුණකට හිත කියලා මේ කය සම්පූර්ණ සංපත් කරලා හිත එප්පච්චප්පි ආරමුණේ රඳවන්ට උපදේශ වෙනවා. විපස්සනා යෝගාවචරයේකට නම් මේ කායර සම්බන්ධ ආධ්‍යාත්මික අරමුණක හිත රඳවන්ට උත්සාහ කරන්ට උපදේශ වෙනවා. මේක යෝගාවචර පිළිගන්නවා. ඒ මොකද මේ පුතග්ජන ලෝකේ තියෙන විවිධ දේවල් වෙනස් කිරීම සාස්තුපව සාස්තුන් වහන්සේපව වෙනස් කරන කම. මේ නිසා දුක් කරයි. මේ නිසා අපිට ගමනක් යන්න බෑ. ගමනක් යන්න නම් ඒක අරමුණකට හිතියොදන්ට හොඳයි කියන එක යෝගාවචරයට වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් යෝගාවචරය මේකට උත්සාහ කරනකොට මේ බණමනත් ඔක්කොම මේක හොඳට අත්දැකපු දෙයක්. අරමුණට හිත යොදනකොට මුලින් මුලින් නම් මොකද මේ වාගේ දවස්වල නම් බොහොම හොඳට හිතින් දීක තියෙනවා. නමුත් අරමුණේ විදේට හිත පවත්වන්න බෑ. හිත පවත්වාගෙන යන්න බැරි මොකද මේ කයින් වේදන මතු කරනවා. බාහිරින් ශබ්ද ඇහෙනවා. ඒ වාගේම හිතවිලි පහල කරනවා. ඒ පාවින් පහල වෙනවා. විශේෂයෙන්ම මේ කායानुපස්සනාවට පස්සේ විපස්සනා භාවනාවේදී සතිපට්ඨානදි මතු කරන්නේ වේදනාන පස්සනාව. මේ නිසා භාවනා කරගෙන ඉන්නකොට අරමුණේ හිත වාර කීපයක්, අත්තර කීපයක්, විනාඩි කීපයක් පවතිනකොට කොහෙන් හෝ වේදනාවක් මතුවෙනවා. බොහෝ විට මේ දඟ දිස්වල කුල් ඇටවල පළලු කරේ ආදී තැන් වල වේදනා මතුවෙනවා. මේ වේදනා මතුවෙනකොට ටික වේලාවක් යනකොට අර මූල කර්මස්ථානයේ ඉඳවාගෙන ගිහිල්ලා යටපත් කරගෙන අර වේදනාව දිහාට අවධානය උදුරා ගන්නවා. හැදෙනවා. මේ වෙලාවට යෝගාවචරය පුළුවන් තරම් රමුණීමේන්ට උත්සාහ කෙරුවොත් ඒ තරමටම මේ වේදනාව වදයක් හිංසාවක් ඉවසා දරා ගන්න බැරි තත්යකටපත් වෙනවා. මේ නිසා ඒ යෝගාවචරයට කල්පනා වෙන්නේ මේ වේදනාවේ තමන්ගේ භාවනාවට බාධා පිණිස පැමිණිච්ච දෙයක් ඒක දුරු කළ යුතුයි, ඒක වෙනස් කළ යුතුයි, ඉරියව්ව හෝ මාරු කළ යුතුයි. ඒව නැත්නම් මේකට උපක්‍රම වහවහ සොයාගත යුතුයි කියලා. මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි පණිවිඩයේ නිබ්බිදා පිළිබඳ පාඩමේ ක්‍රියාත්මක ගන්න පුළුවන්. මේ කය කාමදාකවත් අපේ අවධානය ඉල්ලන්නේ නැතුව පැත්තකටලා ඉඳ කැමති නැහැ. ඒක මේ හිතේ අවධානය නැත්නම් අපි කියනවා මගේ අවධානය. රූප දකින්න හෝ ඉන්නවා. මිහිරි ශබ්ද හෝ අහන්න අවධානය ඉන්නවා. රස જાති ආග්‍රහණ කයට පහස්ව හිතට හිතවිලි වලින් අවධානය වෙනස් කරන්න ඉන්නවා. මෙන්න මේ වැඩ පිළිවෙල තේරුම් ගන්නට තමයි මේ වැඩ පිළිවෙල Tamanටම වටහා දීමන තමයි බුදුරජාණන් වහන්සේ වැනි බොහෝම ඈතක් අතුලාන්තයක් දක්වන පාරකට දොර විවෘත කරලා දෙන්නේ මොකටද? එකම අරමුණකට හිත තියලා. අන්න එතකොට අපිට වැටෙනවා එක කලංක කුංචි වැඩක් නක්. හිත යොදනකොට මේ කය මොන මොන විදිහට දඟකාරකම් කරනවා. මොන මොන විදිහට අපේ අවධානය ඉල්ලනවා. ඒ ඉල්ලන එක ක්‍රමයක් තමයි මේ වේදනාව. මේ වේදනාව එනකොට මහා එපා වීමක් එනවා. ඒක නීරසකමක් ඇති වෙනවා. මේක නොවේවා මේක නැකීවා විනාශ වේවා කියන අදහසක් පවා ඇති මේ වෙලාවේදී යෝගාවචරය තේරුම් ගන්නවා නම් මෙන්න ධර්මය මගේ ඇති හැටිය මගේ කය කියන්නේ මේකයි මගේ හිත කියන්නේ මේකයි කියලා වැටහෙන හැටි මේ වේදනාව ඉන්නලගත් එකක් නෙවෙයි. මේ වේදනාව ධර්මානුකූලව අවස්ථානුකූලව පැවණිච්ච දෙයක්. අන්නේ මේ වේදනාවේ මූලිකව තියෙන්නේ නිදිදා. ඒක තමයි හිත මිලාන් කරනවා. ශක්තිය දුර්වල කරනවා. ධෛර්යය අකානකා ගන්නවා. පස්සට මෙන්න මේ ස්වરૂපේ යෝගාවචර අනුස්සන්නේ. යෝගාවචර අනුස්සන්නේ තමගේ මූල කර්මස්ථානයේ හරියට මේ දවස්වල හඳ පායලා තියෙනකොට ඒ හඳ දකින්න වගේ නැත්නම් දවල්ට ඉර දකින්න වගේ හොඳට එකෙල්ල ප්‍රකටව පායලා තියෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ලෝකස්වરૂපයේ නිපිඩාව මත වෙනවා. ඒ අරමුණ කෙරෙහි පවතින හිත රසය දුර්වල කරමින් බාධා කරනවා. ඒ පැමිණෙනදී යෝගාවචරය දුරු කරන්න කල්පනා කරනවා. නැති කරන්න කල්පනා කරනවා. නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කිරීම නිසා නැත්නම් මේ වැරදි පිළිහිදීම නිසා යෝගාවචරය නොදැන එක්ක සමාහට පරියන්තෙන් නැගිටලා යනවා. මේ ඒකාන්තයෙන් මේක නතර කළ යුත්තක්. මේක නතර කරන්න විදියක් නැහැ. අමතර දේවල් නතර නොකර. ඒ නිසා මේ නිබ්බිදා විරාගාය නිරෝධාය කියන මාර්ගය බොහෝම ඇතුළකට ගෙනියන දෙයක්. ඒ නිසා ඒක තෝරන්න නරකයි. නිබ්බිදා වෙන දේවල්, එපා වීම වෙන දේවල්, දුෂ්කරතා වෙන දේවල් අපි බැහැර කරනවා කියලා කියන්නේ ධර්මයේ බැහැර කිරීම. විනය බැහැර කිරීම, බුදුරජාණන් වහන්සේ ශාසනය බැහැර කිරීම. ඒ නිසා යම් දෙයක කෙනෙක් හරියට වේදනාව එනකොට ඒ වේදනාව ඉන්දීම හැකලීම ආනාපානයේ උක්ත කරගෙන විපස්සනා කරන වේලාවෙදි මතුවලා එනවනම් විශේෂයෙන්ම මේ ධර්මයේ මේ අවස්ථාවට විපස්සනා කරන කෙනාට බොහෝම ආසන්නයි බොහොම සමීපව දැක් ගන්න පුළුවන්. එහෙමනම් Tamanට වැටෙනවා මේක Taman ඉල්ලලා ගත්ත දෙයක්ුත් නෙවෙයි. Taman යන්න කිව්වට යන දෙයක්ුත් නෙවෙයි. ඒක ඒක විසින් ඇවිල්ලා දැන් ප්‍රකාශ කරනවා. මොකද්ද ප්‍රකාශ කරන්නේ? එංග භාසන කම, සාද කරන කම, අනින්න කම, සුනුසුම් කරන කම, මෙඩිකන ස්වરૂපය ඒ සෑම දෙයක් තුළම කිසිම ආස්වාද ලබන්න පුළුවන් ස්වરૂපයක් නැහැ. අනේ මේක මට වේවා මේක මට තව තවත් වඩා වර්ධනය කරන්න ලැබේවා මේක මට සමීප කරගන්න ලැබේවා අල්ලබදා ගන්න ලැබේවා කියන හැඟීමක් එනවා මේ නිසා ඒක බැහැර කරන්නේත් නැතුව ආසා අල්ලා ගන්නෙත් නැතුව බලා ගන්න පුළුවන් තරම් නිබ්බිදාව ප්‍රධාන කරගෙන භාවනාව යනවන වේදනාව කියන්නේ මේකයි කියලා යෝගාවට දැනගන්න පුළුවන් වේදනාව පටන් ගන්න මෙහෙමයි පවතින්නේ මෙහෙමයි නැති වෙලා යන්නේ මෙහෙමයි මේ ධර්මයේ දන්නේ නැති කෙනාට පටන් ගන්න නම් තේරෙන්නේ පවතින හැටි බලන් ටික තීමක් එන්නේත් නැහැ නැති විය නැති බලන් ටික තීමක් එන්නේත් නැහැ එහෙමනම් ඒ අතට ලැබෙන්නේ ඇත්ත ඇති හැටියෙන් තුනෙන් එකක් හැමදේම එන හැටි පේනවා යන හැටි දකින්න තරම් ඉවසීමක් අප්‍රමාදයක් නැහැ ඒ නිසා අප්‍රමාදයේ තියෙන කෙනා ඉවසන කෙනා නිවනට යනවා ඔහු වේදනාව එන හැටි දකිනවා පවතින හැටි ඉතාම නිර්වේදයෙන් බලන ඉන්නවා ඊගාට නැති හැටි දකිනවා එතකොට අපිට කියන්න පුළුවන් අපි දවසක පරිණතයේදී හෝ සක්මනේදී හෝ වෙන වේලාවක මෙන්න වේදනාව ඇති වෙන පවතින නැති වෙන හැටි දැන් දක්වලා තියෙනවා. මෙතනදී වෙනදාට වඩා ඒ බුද්ධලගේ දියුණුවක්. Taman ගැන Taman දන්නා ස්වරූපයක් මතුවෙනවා. මේකට කියනවා අවිද්‍යාව දුරු කිරීමක් කියලා. මේක නැතිනම් ඒ කියන්නේ වේදනාව ඇති වෙන හැටි දැනගත්තට පවතින හැටි නැති වෙන හැටි දන්නේ නැත්නම් මේ නොදැනීම වැඩි බවත් දැනීම අඩු බවත් නිසා අවිද්‍යාව වැඩි කරනවා. යම් වෙලාවක මේක ඒකාන්තයෙන්ම දැනගත යුතු දෙයක්. මේ තමයි සාස්ත්‍රු සාසනය පටන් ගන්න තැන. මම මං ගැන ඉගෙන ගන්න තැන කියලා මුලමදාග තුනේම දැක ගන්න පුළුවන් තරම් විවෘත මනසකින් බලන් ඉන්නවනේ මේ වේදනාව පිළිබඳ දැනීමට අපි කියනවා විද්‍යාව කියලා. අවිද්‍යාව දුරු වීම කියලා. ඒ අවිද්‍යාව දුරු වීමත් එක්කම ඒකාන්තයේ මේකේ හරියට මුණත පැත්ත පිටුපස්ස පැත්ත වගේ තියෙන්නේ ඒක පිළිබඳ සංහාත්ම කවදාවත් ආය පහළ වෙන්නේ මේ වේදනාව මත වේවා කියන හැඟීමක් නම් කවදාකවත් පහළ වෙන්නේ ඒ නිසා මේ වෙනලි වේදනාව දෙන මේ කය මට නැවත නැවත වේවා මෙවැනි අනුන්ගේ කයක් මට ලැබේවා ආදී වශයෙන් මේ පිළිබඳ වැඩි උපාදාන පහළ වෙනවා කාම රාගය ගැන නැත්නම් මේ කාම භෝගී ස්වરૂපය ගැන එහෙම නැත්නම් කාම ආසාව ගැන කතා කරනකොට ඉන්දියට මතක තියාගන්න මේ සෑම කාම ආදාවක් මතුවෙන්නේ තමන්ගේ කායත තමන්ට ඇති ආසාව නිසායි. තමන් තමන්ගේ කායත කොච්චර කැමතිද? ඒක පිළිබඳව කොච්චර සුකුමාර ක්‍රමයකට භෝගභෝගී ක්‍රමයකට සලකනවාද එහෙ කෙනා ඒකාන්තයෙන්ම අනුන්ගේ ශරීර වලට කැමතියි. විශේෂයෙන්ම විස භාග අත්තන්ගේ ශරීර වලට බොහොම කැමතියි. නමුත් මේ වේදනාව එනකොට තමයි තේරෙනවා මේ කය පුරාම සංගවිල තියෙන වෙන මොනක්වත් නෙමෙයි මේ වේදනාවක් තමයි. මේ වේදනාව හොඳේ ඇති දැක්කොත් මුලමදාග දැක්කොත් ඒක පිළිබඳව මේක මට දේවා කියන ආසාවක් හෝ අල්ලබදා ගැනීම පහළ වෙන්නේ නැහැ. වෙන විදිහට කියනනම් අවිද්‍යාව, තෘෂ්ණාව, උපාදානයි කියන මූලික කෙලෙස් දෙකම නේ. කියලනවා. ඒ විදිහම දකින්න නම් ප්‍රකෘතියේ මතුවෙන වේදනාව මුලමදාග දකින්න ඕනේ. මුලමදාග දැක්කා නම් මේ කෙලෙස් වත්තේ. කෙලෙස් මතු මතේ පහල කරන මූලික බීජය කියලා ගන්නවා. කෙලෙස් ඒ විදිහට පහල කරන මූලික සංසාර විස්කරණ මූලික කෙලෙස් වත්තේ යෙළුණා නම් ඒ බුද්ධලයා මෙවැනි දුක් වෙන වේදනාකායික කයක් ප්‍රාර්ථනා කරමින් සතුන් මරන්න හොරකම් කරන්න ආදී කාය දුස්කර වලට පෙළඹෙන්නේ නැහැ. නැත්නම් කාය කර්ම කරන්න පෙළඹෙන්නේ නැහැ. වචී කර්ම කරන්න පෙළඹෙන්නේ නැහැ වෙන විදිහට කියනවා නම් කර්ම වර්ගය නතර කරගන්න. තමන්ට කවුරුහරි ගැහුවක් දැන්නා. කායට වේදනාවක් දුක් දුන්නා. ඔව් තේරුම් අරගන්නවා මේ මට කයක් තියෙන නිසා වෙච්ච අදග්යක් මිසක්ක ඒ පුද්ගලයෙක් මට දීපු දුකක් නෙවෙයි. ඒ නිසා මේ පුද්ගලයෙන් එන දුකක් මට නැති වෙන්න ඕන නම් මම ඒකාන්තයෙන් කයක් නැති කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා මතු මතේ Tamanට ගැහුවත් Tamanට බැන්නත් ඒ මතු මතේ Taman තුලින් කාය දුස්චර්ත සිදුවෙන ඒ බුද්ධත් කරලා ගහනද ඒ බුද්ධයට පෙරලා බණින්ට උපකාර වෙනවා. නිබ්බිදාව නිසා විරාගය නිරෝධය පහළ වෙනවා. ඒ නිසා වෛරයෙන් වෛරය සංසිදේව උපසමය පහළ වෙනවා. අර වේදනාව හිත පහළ වෙනකොට ඒකත් එක ගැටෙන්න ගියොත් හැප්පෙන්න ගියොත් හිත දිගින් දිගටම දිගින් දිගට ඇවිස්සලා හරියට මීමැසි කඩන මීමැසි නිරද්දෙකි. හිත වටේට මීමැස කරගෙනවා. තමන්ගේ හිතවිලි ජාලාව ධාරාව අඛණ්ඩව තමන් පෙළන්න බලනවා. නමුත් මේ වේදනාව විහාර විදිහට නිබ්බිදාව ස්වરૂපේ මේක තමයි බුදුහාම වශයෙන් බලාපොරොත්තු දෙය කියලා නිබ්බිදාවටම හිත තියාගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඒක වෙනද යථා ස්වરૂපේ වැටෙනකොට ඒ මත තමන් ඇවිත් වීම ගැටීම නතර වෙලා මේවා බහැර කළ යුතු දේවල්. රංජනීය රයමණේ කළ යුතු දේවල් නෙමෙයි කියලා ක්‍රමක්‍රමයෙන් උපසමය පාලනවා. ලෝකේ කවදා වැඩ ගන්න පුළුවන්. යාදෙන සංසිද්ධියක් ඇති වෙනවා නම් මෙන්න මේ තුලින්මයි පහළ වෙන්නේ. එහෙම නැතුව ආස්වාද කරන දේවල් වලට ලොල් වෙලා මත් වෙලා පහළ වෙන උපසමයක්. මත් ද්‍රව්‍යයෙන් එහෙම නැත්නම් මත් දෙහෙතකින් පහළ වෙන උපසමයක් කවදාකවත් ඒ කියන්නේ අභිමුඛයෙන් පිටින් හිත සුව පිණිස පිළිදාන්නයි. ඒ අත්වත් යන්නේ නම් උපසමයක් බලාගෙන තමයි. මේ ලෝකේ තියෙන මේ විවිධ විතම කෙලෙස් බර භාවයේ යම් විදි ආස්වාදයක් උපසමයක්. නමුත් ඒ අත්ෝ ඒ හොයාගෙන යන ක්‍රමය අසරණ භාවයේ මත නොලක්ෂ්‍ය හැකි දෙයක්. බුදුරජාණන්සේ හොඳට තේරුම් ගන්න. නමුත් බුදුරජාණන්සේ ඒකට සාධාරණ ධාර්මික ක්‍රමයක් පෙන්වලා දෙනවා. නිබ්බිදාව මුල් කරගෙන මේ පෙදා මුල් කෙරුවොත් ඒකාන්තයෙන්ම විරාගයේ නිරෝධය මතුවෙනවා. මතු වුණොත් ඒ දුෂ්කර කම්කටොළු අවස්ථාව දැන්නට පස්සේ උපසමයි. එහෙම නැතුව මේ නිබ්බිදාවේ විරාගයේ නිරෝධයෙන් තොර එක පැතම ලා ගහනකොටම අටයි කියන වගේ උපසමයක් පහළ වෙන ක්‍රම ලෝකෙත් පිළිගන්නවා. අන්න ඒ ක්‍රම වලට යනවන හොඳට වැටෙනවා ඒක සත්‍ය සාධනයක් ධර්මයක්ද විනයක්ද කියලා. ඒ නිසා උපාලි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් සඳහන් කරනවා තනි වෙලා අප්‍රමාදීව. කෙලස්තාවන තර වැර ඇතිව කටයුතු කරන කෙනා නම් මෙන්න සත්‍ය සාසනේ මේක අරගෙන ඉන්න භාවනා කරනවා. මොකද පටන් ගන්නකොට මේ නිබ්බිදාව පහළ වෙනවා. ඊගාට විරාගය, ඊගාට නිරෝධය, අන්න ඊට පස්සේ උපසමය කියනවා සංකීර්ණය. මේ සංකීර්ණීම තුළ තමයි අභිඥාව කියන පිටේක ඥාන පහළ වෙන්නේ. එහෙම නැතුව සමහරව හිතනවා අර වගේ කල්පනා ශක්තියෙන් දාර්ශනීය දාර්ශනික දේවල් කල්පනා කරලා එහෙම නැත්නම් අනුන් කරපු දේවල් දිහා බලාන ඉඳලා එහෙම නැත්නම් මත් වෙලා එහෙම නැත්නම් රසලෝලී වෙලා ගැලිලා ඉතීත අභිඥාය යත්තන්න පහළ වෙනවා කියල. නමුත් ඒවා භ්‍රාන්ති. ඒවා මනස් විකාර. එහෙම නැතුව කවදාකවත් තනන්ට අනුන්ට හිතසුව පිණිස පහළ වෙන දෙයක් නෙවෙයි. හිතසුව පහළ වෙනවා නම් ඒකාන්තයෙන්ම මේ අභිඥාවට කලින් උපසමයක් තියෙනවා සාන්ත භාවයක් තියෙනවා මේ සාන්ත භාවය නිප්පිදා විරාග නිරෝධ කියන පදනම මත තියෙනවා අන්න එතකොට අපිට තේරුම් අරගන්න පුළුවන් අපි යන මේ මාර්ගයේ බුදුහාමුදුරන්ගේ මාර්ගයද නැත්නම් බුද්ධ ධර්ම විනයට ගැලපෙනවද නැත්නම් සාස්ත්‍රීය සාසනයට ගැලපෙනවද කියලා මේ විදිහට අභිඥාව පහළ වෙනකොට යෝගාවචර විපස්සනා කරන කෙනෙක් නම් ඒකාන්තයෙන්ම අර දුක්තරතාවලට ගුරු උපදේශ නිසා හෝ එහෙම නැත්නම් මේ තමන්ගේ සීලය ගැන කලකලා හෝ නැත්නම් තමන්ගේ කුල වංශය ගැන කලකලා හෝ ඉවසනවා. විඳපු ජීවිතේ කරපු වැරදි ගැන කලකලා හෝ ඉවසනවා. ඉවසලා අවස්ථා දෙක තුනක් අර දුෂ්කර අවස්ථාවල් කටුක අවස්ථාවල් බොහෝම ශ්‍රද්ධාවෙන් කුසල ඡන්දයෙන් වීර්යෙන් මෙනෙහි කරමින් ඉක්ම වුණාට පස්සේ ආන්න ඒ බුද්ධයාට පහළ වෙන උපසමයක්. සෝසාන්ත ගමනක් ඉදිරිපත් වෙනවා. ඒ සාන්ත ගමන තුල අභිඥාව විශේෂ ඥාන පුදුමාකාර විදිහට හදිකම පුදුමාකාර විදිහේ ඈත පෙනෙන ගතිය පුදුමාකාර විදිහේ තනන්ට අනුන්ට හිතසුව පිණිස මේ පහළ වෙන ගතිය ඒ පහළ වෙන්නේ බොහොම తాවකාලිකව ඒ මොකද ඒ වෙලාවේ තනන් අර නිබ්බිදා පහළ වෙච්ච භාවනා මට්ටම ඉදිරියට ගෙන ගිය නිසා ඒ වාන් විරාගයෙන් නිරෝධයට ඉඩ දෙමින් අනවශ්‍ය හිතවිලි අනවශ්‍ය වචන අනවශ්‍ය ක්‍රියා පුළුවන් තරම් රෝදණය කරමින් නතර කරමින් මේ සංසිඳ වීමෙත්ම උත්සාහ කරපු පදම හරිය නිසා අභිඥාවක් පහළ වෙනවා. නමුත් මේ අභිඥාව ඒ පරියන්කේ නැගෙනකොට අරතරම හිතෙන්නේ. දුරවල. ඒ වෙනත්නම් ඒ එක්තන මාත්‍රයි. ඒ ඒ ක්ෂණය පහළ වෙන්නා වූ ක්ෂණික සමාධියනික උපසමය මතයි ඒ අභිඥාව පහළ වෙන්නේ. මේ අභිඥාව පහළ වුණකොට නමුත් මේ යෝගාවචරයට කල්යාණ පුත්‍ත්ජන මට්ටම. ඒ නැත්නම් අන්ධ පුත්‍ත්ජන භාවයෙන් තමයි ගැලවුණා. දැන් ධර්ම විනයකට සාස්තු සාස්නික ගමන් දැන් පත්තල තියෙනවා. ඒ නිසා මේක නැවත නැවත කරන්න ඕනේ කියන කොයිසුල හිතෙන්න වැඩි. මෙන්න මේ අතාවේදී ඒ යෝගාවචරය විවිධ විපස්සනා ඥාන මට්ටම දියුරපත. ඒ යෝගාවචරයට මත වෙන ඕනම අරමුණක් ඉතරනනේ වවිත බාරගන්න. කලාකාරමු, ජීදාරමු, මෝහාරමු, අලෝභ, අදෝස, අමෝහ වතේ විවිධ ප්‍රඥප්ති වලට ගැලිලා තිබුණා. නමුත් මේ මට්ටමට ආවපත් යෝගාවචරයට දෙන්නේ මතින ඕනෙම ආරමුණක තියෙන්නේ මේ රූප කොටසක් තියෙනවා කුප්පණ ගැතියක්. රූපණ ගැතියක් තියෙනවා විකාරයට පත් වෙන ස්වරූපයක් තියෙනවා රූපේ. මේ රූපේ විකාරයට පත් වෙන ගැතිය අනුව නාම විකාරයට පත් වෙනවා. ඒ නිසා මේ නාම රූප දෙදෙනාගේ සංගතනයක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා මොනම ආරමුණක් ආවත් ඒක අර කියන විදිහට දුක් දෙන ඉවසන්න බැරි විදිහේ වේදනාව වෙන්න පුළුවන් නැත්නම් හිත වෙන්න පුළුවන් නමුත් වෙන මානසික ආකල්ප වෙන්න පුළුවන් කොයි දේ ආවත් ඒ තුල මේ නාම රූප දෙක පමණයි ඒ එහාට ඒ යෝගාවතරය යටපත් කරගෙන මත් කරවගෙන කය දුක්ඛත් වටි දුක්ඛත් කරන තරම් කෙලස් කුප්පවල එනි විදිහට කියන කෙලස් අවස්තන ගතියක් එන්නේ නැහැ උපසමයක් පහළ වෙනවා ඒ නිසා මේ යෝගාවතරයේ කය එnte එnte නිවෙනවා වචනේ එnte එnte නිවෙනවා හිත එnte එnte නිවෙනවා නිවෙන්න නිවෙන්න නිවෙන්න යෝගාවතරයට වඩ වඩාතර අභිඥා ඥානයි හොඳට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. නමුත් ඒ අර తాවකාලික ස්වරූපය. මේක දිගට පවත්වාගෙන යනවන මේ මාර්ග ඥාන, ඵල ඥානවලදී සම්බෝධිය. තමන් සුදුස්සා තමට මේක පුළුවන් මට මේ කරගෙන යන්න පුළුවන් කියන විශ්වාසය පහළ වුණාට පස්සේ දිගටම ඒ වැඩ පිළිවෙලම හමු වෙන ඕනම දෙයක් මෙනෙහි කරමින්ම සත් භාවනා ක්‍රමයේ දිගට කරගෙන යනවා නම් ඒ බුද්ධයාට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර తాවකාලික වශයෙන් අත්දකින්නේ ස්ථීර සාර විදිහට දැස ගන්න පුළුවන් ස්වරූපයේද මාර්ග ඥාන පහළ වෙනවා. ඒකට කියනවා අපි සම්බෝධි කියලා. මේ සම්බෝධිය පහළ වෙනකොට යම් යම් කෙලෙස් මේක කල් තමන් වශයෙන් පවත්වපු ඒකාන්තයෙන්ම පෘථග්ජන භාවයට පත් කළා කය හසුරවල වර්ධයට යොදවලා වචනේ හසුරවල වර්ධයට යොදවලා හිත හසුරවල විකාර කරවලා තමන් පිස්සෙක් කරපො. එහෙම නැත්නම් නිහින පුද්ගලයෙක් බවට පත් කරගන්න මේ කෙලෙස් එක එක එක එක අතහැර ගන්න පුළුවන් වෙනවා. මුලින් උතුරා දාන්න පුළුවන් වෙනවා. මේ විදිහට සම්බෝධියට පස්සේ මේ වැඩපිළිවෙල ඒකාන්තයෙන්ම සෝවාන්, සකදාගාමි, අනාගාමි, අධ්‍යාත් ආදී ක්‍රමයේ මාර්ගඵල කෙළවේ අවසානින් නිබිදාවට යොමු කරන නිවනට යොමු කරනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ සාස්ත්‍ර ශාසනය මේ ක්‍රම එනතම මේ මූල ධර්ම හතක් එක දිගට ගෙනියනවා. මේ ගෙනියන වැඩපිළිවෙලේ බහගෙන ඉන්න අත්ංගයන් මේ බණ කිරුවට ලොකු සද්ධාාවක් පහළ වෙනවා කුසල ඡන්දයක් පාලනවා අනේ අපෝයි හොඳයි කියලා හිතනවා නමුත් අපි දන්නවා නාහන ඇත්තෝ අහලා තේරුම් ගන්න නැති ඇත්තෝ බොහෝමයි ඉන්නේ ඒ ඇත්තන්ට ගැළපෙන කුපිත කරන ධර්ම ලෝකේ ඒකාන්තයි බොහෝම තියෙනවා ඒක බුද්ධ ඥානාන්ත වළක්වන්නත් බෑ ඒක Taman අහු වුණත් ඒක වළක්වන්න ඒ නිසා අහු නොවි පිළිසිදුව පවතින තාක්කල් අපිට මේ විදිහේ බණ අහන්න බණ කියන්න ධර්ම සාකච්ඡා කරන්න භාවනා කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට පවා මෙවැනි හරි මාර්ගයක් මහා කරුණාවේ මහා ප්‍රඥාවෙන් ඉදිරිපත් කරද්දී පවා අභියෝග කෙරුවා. අවිල බුදුරජාණන් වහන්සේට සමහර බ්‍රාහ්මණයෝ චෝදනා කරා. විශේෂයෙන්ම මේ සූත්‍රයේ විනය පිටකේ පළවෙනියම සඳහන් කරන ඒ වේරංජ බ්‍රාහ්මණය සාස්තු. ඒ කියන්නේ බමුණන්ට බොහොම ප්‍රධාන කෙනෙක්. බුදුරජාණන් වහන්සේට අභියෝග කරන ඇවිල්ලා උපවහන්සේ කවදාකවත් කෙනෙකුට වඳින්න කරන්නේ නැතිලු. ඇත්තද කතාව කියලා. බුදුන් කියන ඇත්ත මොකද මට වඳින්න තරම් කෙනෙක් දෙයක පහළ වෙලා නැහැ. පේන්නේ නැහැ කියලා. ඊළාට වයින්ව බුදුහාමුදුරන්ට ඔබ වහන්සේ අරස රූපයි. ලෝකේ රසස්වාදේ එපයි කියන කෙනෙක්. එහෙම නැත්නම් මේ ලෝකේ රස විඳින්න බෑ කියලා කියනවා. ඇත්තද කියලා. බුදුහාමුදුර කියනවා අරස රූපයි. මම රසස්වාදේ රස කාමේ නැති කුපිත කරවන්නේ නැති බුද්ධලෙක් කියලා කියනවනම් මට කියන්න තියෙන්නේ යම් කුපිත වෙන භාවයක්. යන ආස්වාද කරන ස්වරූපයක් මාළඟ තිබුණා නම් බමුණ ඒක ඔක්කොම දැන් දවල් හමාරයි. ඒ වගේ ආයතන විදියක් නැහැ. නමුත් යම් කිසි කෙනෙකුට කියන්න නම් පුළුවන්කමක් තියෙනවා. ඒ මොකද මම රූප රසය ආස්වාද කරන්නේ. ශබ්ද රසය ආස්වාද කරන්නේ. ගන්ධ රසය, ස්පර්ශ රසය ආදී වශයෙන් ධර්ම රසය මොනවාක්වත් මම ආස්වාද කරන්නේ. ඒ නිසා එවැනි ධර්මයක් මම දේශනා කරන බව නම් ඇත්ත. වෙන විදිහට කියනවා මම නිබ්බිදාවක් දේශනා කරන බව නම් ඇත්ත. ඊට පස්සේ බමුණා කියනවා නිබ්බෝග කිසිම භෝග සම්පත්තියක් මේ සැප විඳින්න එපා කියන જાති කෙනෙක්. නැත්තම් මේ ලෝකෙම සැප විඳින දෙයක් නැහැ කියන જાති කෙනෙක් මේ ලෝකෝහන්ති. ඒ නැත්තම් මේ රසය අඳුරන්නේ නැති කෙනෙක්. මේ ලෝකේ මඟුල් සක්වලක්. මේක ඇහැ පෙනවන්න පුළුවන්, කන පෙනවන්න පුළුවන්, නාසය පෙනවන්න පුළුවන්. නමුත් ඔබ වහන්සේ මේ කාස්තුම වහන්සේ කෙනෙක් විදිහටපත් වෙලා තියෙනවා ලෝකයට නුවර රස විඳින්න එපා. නැත්තම් රස විඳින්න බැහැ. රස විඳින්න දෙයක් නැහැ කියලා. මේ තෝදනා බුදුහාමුදුරුවෝ තේ අරගන්න බුදුහාමුදුරුවෝ කියනවා මට එහෙම විඳින්න පුළුවන්. රස බලන්න පුළුවන්. ඒ බොහෝ යම් කිසි ප්‍රමාණයක් තියෙන ඒ ඔක්කොම මම නතර කරලා තියෙනවා. හරියට මුලින් අපලකට තල් ගහක් වගේ. ආ ඒක වැවෙන්නේ නැහැ. මුලින් මුද්‍රා දාලා තියෙනවා. ඒ නිසා මම දේශනා කරන ධර්මයට මෙහෙම චෝදනාවක් කරන්න වටිනවා. නමුත් මම මේ රූප බොහෝ වේමම භාභෝගයක් වශයෙන් විදිහටම කියන්නේ කිව්ව හැබැයි. සාද්ද රස ගන්ධ ස්පර්ශ මේ භෝග සම්පatti විදිහටම කලකන්නේ නැහැ. මේ විදිහට මම උනා දිගින් දිගටම දිගින් නිරුද්ධ බුදුරජාණන් වහන්සේට චෝදනා කරන මහත් තපස්තරේ පොවහන්සේ. කිසිම වෙලාවක මේ මනුස්සකමට හම් වෙච්ච ඇහැ කන දිව නාසය පින වීම උත්සාහ කරන්නේ දේකුත් පිළිකුල් කරන දේවල් කතා කරනවා. ලෝකෙ පිළිකුල් දෙයක් බවට කතා කරනවා. ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ දිගට දිගට දිගට චෝදනා කරනවා. ඒ නිසා භාවනා කරන්නත් බාහිර වෙන රසයි. Taman පාරට දැක්කට පස්සේ මේ චෝදනා දෙලින්ම Taman දෙනවා. කිසිම දෙයක් රස විඳින්නේ නැහැ. කිසිම දෙයක් රස විඳීමට අගය කරන්නේ නැහැ. මේ ලෝකෙන් දක්කල කිරිච්චයක් වගේ සපස්තරු ආවේ. ආදී වශයෙන් දිගින් දිගට දිගින් දිගට චෝදනා කරනවා. ඉතින් මේ චෝදනාවලදී තමන් අහන්නේ බුදුහාමුදුරන්ගේ බණද එහෙම නැත්නම් චෝදනා කරලා නැත්නම් බණ. බුදුහාමුදුරන්ගේ ශාසනයද ඒ අත්ංගේ ශාසනය. බුදුහාමුදුරන්ගේ විනයද ඒ අත්ංගේ විනය. අපවත් නායක ස්වාමීන් වහන්සේ මේ පොත ලියනකොට සඳහන් කරලා තියෙනවා අද කාලේ තියෙන මේ විසම අන්ධ පුතඥන ස්වરૂපයේ භාවනා කරන යෝගාවචරයේකට දෙලපිරිච්ච padikkamadට තරම්වත් අලකන්නේ ඒක භාවනා කරන නැතුව දැනගන්න ඕන. කවදාකවත් නරකයි මේ ඇස් නැති ඇත්තන්ට පෙනෙන කියලා. භාවනා නොකරන කෙනෙකුට මේ භාවනා ජීවිතයක වටිනාකම පෙනෙන කියලා කලකන්න. පෙනෙන නැතුව ඇති එකක්. බොහෝ දෙනා ඉන්නේ ඒ જાත් පිළිත. ඒ නිසා එදා උපාලි ස්වාමීන් වහන්සේ ආපු ප්‍රශ්නය උපාලි හාමුදුරන් විතරක්ම, දෛවිද්දන්ට විතරක්ම බෞද්ධයන්ට විතරක්ම පිරිමින්ට විතරක්ම බුද්ධෝත්පාද කාලයේද බුදුහාමුදුරු ඉන්න කාලේ ගමනක් විතරක් ප්‍රශ්නය නෙවෙයි මේ ලෝකේ යන්තා අන්ධ පුතර්ජනේ ඉන්නවා යන්තා අන්ධ පුතර්ජනේ වැඩි නම් ඒ තාක් කල් මේ ධර්මයේ තාක්කයි ඒ නිසා අපිට තියෙන්නේ එවැනි පිළිසිදු පැහැදිලිව පෙන්වලා කරලා තියෙන ඒ වැඩ පිළිවෙල දිහා දැකලා භාවනාවේදී මේ ධර්මයේ හරියටම ප්‍රකෘති මට්ටමේ මාත් වෙනකොට ඒකට මොන නොදී පළවෙනි එක නෙවෙයි. අපිට බුදුන් දැක්කාසේ ධර්මයේ දැක්කාසේ විනය දැක්කාසේ බුදුහාමුදුරගේ පණිවිඩය දැක්කාසේ ඒකට මොන දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අනේ එතකොට අපි ධම්ම විනය ගන්න පුද්ගලයෝ අපි සත්තු සාසනය කරන්න පුද්ගලයෝ බවට පත් වෙනවා. මේන් තොර විනය විතරක් ඉගෙනගෙන කරන්න අමාරුයි. මේන් තොර ධර්මයේ විතරක් ඉගෙනගෙන කරන්න අමාරුයි. පොතෙන් පතෙන් බලලා කරන්න අමාරුයි. මේක බැහැලා ඒ කියන දුෂ්කරතාවයේ යන්තා දැක්කදේතා භාවනාව හොඳයි. යන්තාත් නම් මේ පයින් හදනවාද ඒතාත් අපි මේ සත්‍ය සාධනෙන් පිටපැන්න. ඒ නිසා අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේදී මේ වාගේ බුදුහාමුදුරෝ කොහොම කල් ඇතුළේ මේ ධර්ම දේශනා කළ තියෙන නිසා අපි යන වැඩපිළිවෙලේදී අපිට හඳුනන සෑම දුෂ්කරතාවයක්ම අපේ ධෛර්යය පිණිස පිළිපෙනවා. අපිට අහ තියෙන හැම අවස්ථාවකම අපිට ධෛර්යය තුනට පිහිටනවා කියන වචනේ තියෙනවා නැත්නම් ධාවදී මේ සද්ධාව නිසාම අපිට මේක කරලා බලන්න ආසාවක් පහළ මේ නිසාම වීර්ය පහළ වෙනවා වීර්ය ඇති විට පමණයි නිබ්බිදාතම වෙන්න පුළුවන් ඒ නිසා මිතුවා කියලා මේ ධර්ම දේශනාව අනුකන්දේව තමන් තමන් වශයෙන් භාවනා කරන මේ පිළිස නිබ්බිදා පහළ වෙනකොට විරාගය පහළ වෙනකොට නිරෝධය පහළ වෙනකොට අපි මේ කරගෙන යන වැඩේ ප්‍රතිඵල ඵල ලැබුණා කියලා සන්තෝෂ වෙන හිතක් පහළ වෙන මේ ධර්මයේ හේතු ඒවා ප්‍රාර්ථනා කරනවා. ඒ වාගේම යම් වෙලාවක හිත වැඩිච්ච වෙලාවක නිබ්බිදාව හිතේ පහළ වෙලා විරාගයේ නිරෝධයේ පහළ වෙලා ගමල ගහලා යන්න හිතන වෙලාවක් වෙනවනම් අනේ මේ ධර්මය අපිට ඒ වෙලාවට මතක් වේවා මතක් වීමෙන් අපිට නිති මාර්ගයේ පෑදේවා කියන ධර්මයක් මත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ නිසා මේ විදිහට මූල ධර්මයක් තමයි ජීවිතේ ලං කරගනිමින් තම තමනුත් ප්‍රාර්ථනා කරන විදිහට උත්සාහ කරන විදිහට භාවනා කිරීමෙන් මූල ධර්ම අධ්‍යක්ෂින් දෙක සමබර කරගෙන ඉදිරියට ගමන් කරනකොට එදා උපාලි ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කළා වගේ තමයි එකතෙන් වෙලා අප්‍රමාදීව කෙලස්තාවන වැළ ඇතුළ උත්සාහ කිරීමේ ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාප්ත සාරසාරං සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවා අනුමෝදන්තු සත්ව සම්පත්ති සිද්ධා එත්තාර්ථාචරම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඒකාවතාජ අම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආඝාතතිඝාත භුම්මත්තා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු සාසනං ආකාසත්ථාච භුම්මත්ථා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරං ඉදං අදුබය වන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේතේතු යං අහං භගවත ධම්මං සුත්වා ඒක ඒකෝ උපකට්ඨෝ අපමත්තෝ ආතාපේ පයිතත්ත විහෙරෙයාම අවසර ස්වාමීන් වහන්සේ මට තනි වෙලා එහෙම නැත්නම් මේ භ්‍රමචාර ජීවිතය ගත කරමින් අප්‍රමාදීව ඒ වාගේම ප්‍රකාශ වීර්ය ප්‍රකාශ විවේකයේ අතුව සම්පූර්ණ දවසම මට භාවනා කරන්න ඇතුවම තනියම ජීවත් වෙනවා අප්‍රමාදීවම ගත කරනවා ඒ වගේම කුසලයේ භාවනා සඳහා අත්තා වූ වීර්ය මම එළවා තබා ගන්නවා නම් අන්න ඒ වෙලාවේ නිවන පිණිස හිත යොදා ගත කරන මට නැත්නම් මේ කියන්නේ වඩා ඍජුව පූර්ණ කාණ කාය ජීවිත නිර්වේක්ෂව මම මේ කරනවා නම් මම මොකද කරන්න ඕනේ කියලා මට කෙටියෙන් මේ ධර්මයේ දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ආරාධනා කළා අවතර ස්වාමීන් වහන්සේ මට මේ තනියේ එක එක එක එක එක්කෙනෙක් වශයෙන් ප්‍රකාශ වීර්ය ඇතුව අප්‍රමාදීව ජීවිතෙම යොමු කළ වීර්යයක් සහ හිතක්widetildeව ගත කරනවා නම් අන්න ඒ වූ මට ධර්ම දේශනා කරන්න කියනවා. මෙන්න මෙතනදී තමයි බුදුරජාණන් වහන්සේ මේ උපාලි හාමුදුරන්ගේ අත්තා වූ විනයගරුක භාවය ධර්ම ගෞරවයේ සැලකලා බොහෝම කෙටියෙන් කාරණාව සඳහන් කරලා දෙනවා. මෙන්න උපාලිය එහෙමනම් උඹ වාගේ කෙනෙකුට ගැළපෙන දේ. අත්ත වශයෙන්ම බලනවා නම් අත්ත වශයෙන්ම කලකලා බලනවා නම් අද මේ භාවනා ලෝකේ එහෙම නැත්නම් මේ පුතක් ගැන ලෝකේ දිහා බලනකොට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන ශ්‍රාවකයෝ ඉන්න සාස්ත්‍රුන් වහන්සේ වාසනාවන්තයි. මොකද අද වෙලා තියෙන එහෙම නෙවෙයි සාස්ත්‍රුන් වහන්සේට මේ ටික කියලා දෙන්න වෙලා තියෙන්නේ මේ මේ ශ්‍රාවකයන්. තනි වෙන්න ප්‍රකාශ වීර්යය ඇති කරගන්නට අප්‍රමාදී වෙන්න කෙලස්තාවන තව වීර්යය ඇතිව ගත කරන්නට ඒ වගේම නිවනට හිත තියාගෙන ගත කරන්න කියලා. ඒ මොකද අර විදිහේ විශාල දුක් දෙන අන්ධ පුතග්ජන භාවයෙන් ගැලවිලා ආවත් බොහෝ දෙනාගේ මේ සතහාවේ තියෙන අඩුපාඩුකම් නිසා නිදි අතාරිනකොට වස්තු අතාරිනකොට තිබුණ සංසාර බය බොහෝම ඉක්මනට ගෙවා ගන්නවා. ඒ ගෙවා දමල අර තනිව ඉන්න තියෙන මේ උපාලි හාමුදුරුවෝ කියනවා මට තනිව ඉන්න ලැබුණොත් ස්වාමීන් වහන්සේ මම මොකද කරන්න ඕනි කියලා මට කියලා දෙන්න කිව්වා. නමුත් දැවිදුනාට පස්සේ නැත්තම් යෝගාවචර ජීවිතේ පත්වනාට පස්සේ බොහෝ දෙනා තව කෙනෙක් හොයන්ටයි උත්සාහ කරන්නේ. හම්බෙච්ච තනිකර භාවය ටික දවසකින් එපා වෙනවා. ඒ වගේම ප්‍රකාශ වීර්ය ප්‍රකාශ විවේකය අපකට්ඨ ඒ ප්‍රකාශ වේද ලැබිච්චාම බොහෝ දෙනාට පාළුවක් දැනෙනවා. බුදුහාමුදුර ළඟට ගිහිල්ලා අවසරයි ස්වාමීන් වහන්සේ මේ වගේ මුළු දවසේම ඇයි 24න් තද නිින්දේ ගත නොකරන හැම වෙලාවෙම භාවනා කරන්න මට විවේකී හම්බෙච්චා මට කමතහනක් දෙන්න කියන වෙනුවට ගිහිල්ලා ඉල්ලන්නේ වෙන මොනවාට එකක් මෙන්න මේ පැය 24 මේ මේ වෙලාවේ මට කතා කරගෙන ඉන්න කෙනෙක් හොයලා දෙන්න නැත්නම් මට කියවන්න හොඳ පොතක් හොයලා දෙන්න කරන්න කර්මාන්තයක් හොයලා දෙන්න කියන එක තමයි අපි හොයන්නේ ඒ නිසායි මේ පාලි ස්වාමීන් වහන්සේ වගේ නියමිතම නියම ක්‍රමයට හොඳ නරක දෙක තේරුම් අරගෙන පොඩින් වඩා හොඳ තේරුම් ගන්න සිත්තියෝ එහෙම නැත්නම් යෝගාවචරයේ ඉන්න සාස්තුන් වහන්සේ කොච්චර වාසනාවන්තද කියලා හිතෙන මොකද මේ ප්‍රශ්න අහනකොට උපදේශය නැත්තඳ නැත්නම් ගුරුවරයෙන්ද සාස්තුන් වහන්සේට පවා උපදහිමක් වෙනවා. එනිසා මේ වාක්‍ය පවා මේ පාලි ස්වාමීන් ඉදිරිපත් කරන ක්‍රමය ඉතාමත්ම ආදර්ශමත්. ඒක සඳහන් කරනවා උපාලි ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට පොරොන්දු වෙනවා මේ කරුණ. මොකද්ද මම ඒකලාව වාසය කරනවා. එනන්ත මට ඒකලාව වාසය කරන්න ලැබුණොත් මට කරන දේ කියලා දෙනවා. ඒ වගේම මට ප්‍රකාශ වීර්ය ලැබුණොත් මට කරන දේ කියලා දෙනවා. මම අප්‍රමාදීව මුළු දවස පැය 24 නිින්දෙන් තොර කාලය ගත කරනවා නම් මට ඉන්න හැටි කියලා දෙනවා. ඒ වගේම ආතාප වීර්ය ඒ කියන්නේ වීතික්කම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් එහෙම නැත්නම් අනුසය කෙලෙස් ආදී අත්තාවෝ මේ කෙලෙස් කණ්ඩායම් තුනේ ඔබමි අවමි බහැර කරමින් ගත කරන ජීවිතයක් ගත කරනවා මට ඉන්නේ හරි කියලා දෙන්න. ඒ වගේම නිවනට යොමු කළ හිත ඇතුව මට ගත කරනවා නේ කියලා දෙන්න කියනවා. ඒ නිසා අපිට මේ ප්‍රශ්නයක් ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් ඉදිරිපත් කරපු උත්තරය බොහොම ගැළපෙනවා මේ වෙලාවට මොකද අර කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අන්ධ පුතග්ජන භාවයෙන් හිතවසවන හැටි අත්තරන හැටි කියලා දෙනවා. ඊට පස්සේ මේ උපාලි ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයෙන් බුදුරජාණන් වහන්සේ වඩා ඍජු වෙන ක්‍රමය. අපිට යම් විදිහට එක පැයක් හෝ වේවා. වරුවක් හෝ වේවා. එක දවසක් හෝ වේවා. සතියක් මාසයක් හෝ වේවා. මෙන්න මේ කියන විදිහට එකලාව හැසිරෙන්න පුළුවන් ප්‍රකච්ඡ වීර්යයක් සහිත අප්‍රමාදීව කෙලස් කරන පරයරාතු නිමෙතේ යොමු වෙලා ඉඳ ආබන ලැබෙනවනම් කොහොමද මම පිටාන්නේ ඒ වෙලාවේදී මට උදව් වෙන ධර්මයේ මොකද්ද මට උදව් වෙන විනය මොකද්ද උපවහන්සේ ඒ වෙලාවට මට දෙන උපදේශ මොකද්ද කියලා අන්න එතකොට බුදුරජාණන් වහන්සේ උපාලි ස්වාමීන් වහන්සේට කරුණු හතක් කියලා දෙනවා බොහෝම ලස්සනට නිර්වුල්ව මේ නිවැරදි කෙනෙක් කළ යුතු දේ. බුදුරජාණන් සඳහන් කරනවා යං කෝතුං උපාලී ධම්මං ධම්මේ දානේ යාති. ඉමේ ධම්මේ න ඒකත්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තಂತಿ. ඒකං සුපේ ඒකං ඒකං තේනු පාලී ධාරේය මේසෝ ධම්මෝ මේකෝ විනයෝ මේකෝ සත්‍ය සාසනෝ බුදුහාමුදුරුවෝ සඳහන් කරන එහෙනම් මොකාලේ මෙන්න මෙහෙම ඉතේ කියලා. යම්ම ධර්මයක් ඔබට වැටහෙනවා නම් ඒ ධර්මයේ ඒකාන්ත නිර්වේදය පිණිස පිටලා නැහැ. ඒකාන්ත විරාගය පිණිස පිටලා නැහැ. ඒකාන්ත නිරෝධය පිණිස පිටලා නැහැ. ඒකාන්ත සංසිඳීම පිණිස පිටලා නැහැ. ඒකාන්ත ප්‍රත්‍යක්ෂ ඥානයේ පහළ වීම පිණිස පිළිදලා නැහැ. ඒකාන්ත නිවන මාර්ගඵල දෙක නැත්නම් මාර්ගඵල නිවන කියන මේ දේ පිළිදලා නැහැ. කියලා උඹට යන්න වෙලාවක වැටෙනවනම් එන්නේ එවැනි ධර්මයක් උපාලි ඒකාන්තයෙන්ම ධර්මය වෙන්න බෑ. විනය වෙන්න බෑ. ඒක සාතුන් වහන්සේගේ සාසනය වෙන්න බෑ. හරියට අර hm, සීතපුත්ති නිගම් වාති කුමාරවරුන්ට බුදුහන්සේ කලින් කියපු කරුණු 10 වගේ. කවුරු කිව්වට අහන්න එපා, කවුරු හිතලා ගත්තට ගන්න එපා ආදී වශයෙන් බහැර කෙරේ. මෙතන සඳහන් කරනවා යම් ධර්මයක් Tamanට වැටෙනවනම් මේක නිබ්බිදා පිණිස පිට නැහැ කියලා. නමුත් අද ලෝකය අරගෙන බැලුවොත් මේක ඒකාන්ත බුද්ධ ශාසනය, මේක ඒකාන්ත බුද්ධ ධර්මය, මේක ඒකාන්ත බුද්ධ විනය කියලා බොහෝ දෙනාගේ සිද්ධණීම් පිණිස නිර්වේදයේ පිණිස නෙවෙයි කුතුහලයේ පිණිස නානා ප්‍රකාර සාසනික කටයුතු සිදු වෙනවා. බොහෝ දෙනෙක් අද ගැනීම පිණිස ලස්සන රූපාන්තරම්. ලස්සන චිත්‍රමය වෙනවා. ඒ වගේම නිර්වත් රූප පෙන්වෙනවා. පෙන්වලා ඉවර වෙලා මෙන්න මේකයි බුද්ධ ශාසනය. මෙන්න මේකයි විනය. මෙන්න මේකයි ධර්මයේ කියලා පෙන්වන්න හදනවා. ඉතින් යම්ම කිසි කෙනෙක් අර කාලාම සූත්‍රය අහලා ඊට පස්සේ හොඳ නරක දෙක තේරුම් අරගෙන ඊට පස්සේ වඩා හොඳ වෙන්න උත්සාහ කරනවා නම් විද්‍යුත් ආශයක් එකපාරම යන